ලෝකෝ පිළිගනිමු. සාදු සාදු සාදු. සදහතුනේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අද දවසට නියමිත අභිධර්ම පාඩම ඇසුරෙන් කෙරෙන මේ උතුම් ධර්ම දේශනාවට Tamanගේ ධන පරිත්‍යාගය කරමින් දායකත්වයේගෙන කටයුතු කරන්නේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන නරඹන කල්යාණ මිත්‍ර පිරිසක් විසිනි. එසේනම් මෙතෙන් සිට මේ උතුම් ධර්මානුශාසනාව මෙලෙසින් පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි නැවත වතාවක් සාදුනාද නම්වා පාද නමස්කාර පූර්වකව ඇරයුම් කරමු.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 ඒක අපිට ඕනේ නෑ කියලා හිතනවා. නමුත් වැඩි දෙනෙකුට අභිධර්මයේ පිළිබඳව සරල දැනුමක් මූලික දැනුමක් ඇති කරවීම තමයි ඒ කැමති කෙනෙකුට වැඩි දුරක් වැඩි දුර හදාරීම සඳහා අපිට හැකියාවරින් මේ කටයුත්ත සිද්ධ කර දෙන්නයි උත්සාහයක් ගන්නෙ. ඒ පිළිබඳ මූලික තියෙන අර හුඹස් බිය කියන්නේ. අන්න ඒ වගේ බය ඇති බය නැති කිරීම සඳහා. ඉතින් අපි මූලිකව සාකච්ඡා කරා සංකල්ප සකස් කර ගැනීමට ඒ ටික අපි තා කෙටියෙන් මතක් කරලා අද දවසට අද දවසේ අපි මොකද්ද කරන්න කියලා සාකච්ඡා කරන්න යන්නේ. අපි දන්නවා අපිට නොයේකුත් ආකාරයේ සිත් පහළ වෙනවා. ජීවත් වෙනකොට නොයේකුත් ආකාරයේ සිත් පහළ වෙනවා. සමහර ඒවා ලෝභ, සමහර ඒවා ද්වේෂ, සමහර ඒවා ඊර්ෂියා, ක්‍රෝධ, වෛර සහිත සිත්. ඊර්ෂියාව යෙදෙන සිත්. නේද? ඒ හැම දෙයකම අපිට හොඳට තේරෙනවා. ඒ ඒ සිත සිත දැනෙනවා අපිට නේද? අපි ඇත්තම කතා කරොත් දැන් ඔන්න ආදරය දැනෙන විදිහයි තරහ දැනෙන විදිහයි එකද දෙකද? නේද? තරහකුයි තරහ අපි දන්න හොඳට. අපි කියන මට ඉරිසියාවක් ආවා. මට ක්‍රෝධයක් ආවා. මට ආදරයක් ආවා. මට කෑදරකමක් ආවා. මේ කෑදරකම, ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය කියන ඔක්කොම අපිට දැනෙනවද නැද්ද? අනේ දැනෙන්නේ කොහෙද? සිතට. එහෙනම් ඊර්ෂ්‍යාව කියන්නේ එකක්, ක්‍රෝධය කියන්නේ එකක්, වෛරය කියන්නේ තව එකක්, සිත කියන්නේ වෙන එකක්. හරිද? සිත තමයි දැනීම මාත්‍ර. හරි. දැන් අපිට තේරලා තියෙනව නේද? ආදරයයි ලෝභයයි දෙක එකට එකට එනවා දැනෙන්නේ නැද්ද? දැන් වස්තුවක් දැක්කහම ඇති වෙනවා ලෝභයක්. හරිද? පුද්ගලයෙක් දැක්කහම තමන්ගේ දරුවෙක් දැක්කහම ඇති වෙනවා ආදරයක්. හරි. එතකොට දැන් දරුවෙක් දැක්කහම ආදරයයි ලෝභයයි දෙකම ඇති වෙනවා. නේද? තේරෙනවද ඒක? හැබැයි වස්තුවක් දැක්කහම ඇති වෙන්නේ ලෝභය. අන්න බලන්න එහෙනම් ආදරයයි ලෝභයයි දෙකම එකතු වෙලා එකක් තමයි ළමයට හැදිලා තියෙන්නේ. එතකොට ඒ දෙකම දැනෙන්නේ මිශ්‍ර වෙලා දැනෙනවා අපිට. මිශ්‍ර වෙලා දැනෙනවා. හරියට මේ වගේ. හරි හොඳට තේරුම් ගන්න ඕනේ මේක අපිට තේරුම් ගත්තම හරීම ආසයිතන ඉගෙන ගන්න. හරි. තේරුම් ගත් එකපාරට මම දැන් කිව්වා චිත්තචෛතසික කියලා කිව්වනම් මේක නිකන් බෑ. ඔළුව නරක කරනවා වගේ දැනෙන එතකොට. හරි. මේක ඉගෙන ගන්න ලේසි හිතෙනවා, ආස හිතෙනවා. මේ අපේ ක්‍රියාකාරීත්වය නේද කියලා. අභිධර්මය තුල තියෙන මොනවද ඉගෙන ගන්න අපේ ක්‍රියාකාරීත්වය. ඉතින් ඒ එතකොට දැන් දැන් ඔහොම කිව්වා අපි ওই වගේ සිත් සහ සිතුවිලි කියලා කියන්නේ අපි දැන් ඉංග්‍රීසියාව කියන්නේ සිතුවිල්ලක්. ඒ වගේ මේක හරියට මෙන්න මේ වගේ. දැන් මිරිස් විතරක් නැත්නම් වතුර විතරක් අපි ඇතිලියකට දාලා ලිපේ තියලා. දැන් ඒකේ රහ බැලුවොත් වතුර රහ. නේද? මේකට මිරිස් ටිකක් දානවා. මිරිස් දාන්නාට පස්සේ තාම ලිපි පත්තු කරලා නැහැ. නමුත් දැන් මිරිස් රහයි වතුර රහයි දෙකම එනවා. දැන් කහ දානවා. දැන් ඇත්තටම කහ රහ වෙනම දැනෙනවා, මිරිස් රහ වෙනම දැනෙනවා, වතුර වෙනම එකවර දැනෙන්නේ. නේද? දැන් සරක්කුත් දාලා, සුණුත් දාලා ඒවා වෙන වෙනම දැන් දැනෙන්නේ. හැබැයි වතුර අයිලුණු වෙනා එකතු වෙලා වගේ දැනෙනවා නේද? නමුත් මේක රත් කරාට පස්සේ මොකද වෙන්නේ? රත් කරපුවාම ඔක්කොම එකතු වෙලා හොද්ද රහ දැනෙනවා. නේද? ඔක්කොම කියන මිශ්‍රණයකින් තමයි රහ දැනෙන්නේ. ඒ හැම එකම දැනීමද නැද්ද? දැන් මම කියනවා කහයි මිරිසුයි විතරක් දාලා රත් කරොත් දැනෙන රසය හරිද? හැදුනේ කහයි මිරිසුයි කහ වෙනම දැනෙනවා මගේ දිවට මිරිස් වෙනම දැනෙනවා වතුර වෙනම දැනෙනවා දැන් රත් කරාට පස්සේ තුනම එකතු වෙලා වෙනම දැනීමක් තියෙනවා. ආන්ගේ දැනෙන දැනීම් ටික සිත් කියලා ගත්තොත් අපේ සිතේ ක්‍රියාකාරීත්වය. හරි එකතු වෙන ටික චෛතසික කියලා ගත්තොත්. හරිද? දැනෙන දැනීම් මාත්‍රය සිතයි. එතකොට ඒ ඒ රස හැදෙන්නේ එකතු වෙලා තියෙන ඒවා හැටියට. නේද? තේකක පැණි රහ මදින සීදාපා දැන් පැණි රහ මිශ්‍ර වෙලා හැදෙනවා තේකේ රස වෙනස් වෙනවා සම්පූර්ණයෙන්ම. ඒ වගේ එකතු වෙන දේවල් හැටියට තමයි රසය හැදෙන්නේ. හරි නේද? එකතු වෙන දේවල් හැටියට තමයි රසය හැදෙන්නේ. ඒතර අපේ සිතත් ඒ වගේමයි. හරිද? අපිට එක එක සිත් දැනෙනවා. ආදරය සිත වෙනම දැනෙනවා. ක්‍රෝධ සිත වෙනම දැනෙනවා. වෛර සිත වෙනම දැනෙනවා. ඒවා මිශ්‍ර වෙලා තියෙනකොට ඒකත් දැනෙනවා. හරි? ඒවා මිශ්‍ර වෙනවා කියන එක තේරෙනව නේද? ඒවා මිශ්‍ර වෙනවා කියන එක තේරෙනවා. දැන් මොකක් හරි මේ බලන්න. අම්මා අම්මා කියනකොට මට අම්මා පිළිබඳ සංඥාවක් ඇති වෙනවා. සංඥාව කියන්නේ අන්න ඒ හඳුනා ගැනීම කියන එක සිද්ධියක්, ක්‍රියාවක්. ඒකත් එක්කම මට කැමැත්තකුයි අකමැත්තක් කැමැත්තක් ආදරයක් එහෙම ඇති වෙනවා. හඳුනා ගැනීමකුත් වෙනවා ආදරයකුත් ඇති වෙනවා. තේරෙනවද? ඒතර තරහකාරයෙක් දැක්කම හඳුනා ගැනීම කියන සංඥාව ඇති වෙනවා. හැබැයි ඒ සංඥාව ඇති වුණාට එතනත් එක්ක ඇති වෙන ඒ සංඥාව දැනෙනවා මට තමයි. සංඥාවේ දැනීම රූප සංඥාවක්. එහෙනම් පුද්ගලයෙක් අම්මා වඳුරගත්තත් කෙනෙක් අඳුරගත්තත් ආ මිනිස්සෙක් කියලා අඳුරගන්නවා. නමුත් ඒකත් එක්ක මට වෙන වෙන ක්‍රියාකාරීත්වයකුත් තියෙනවා. අම්මා ගැන නම් ආදරයක් ඇති වෙන්නේ, අර ගැන තරහක් ඇති වෙන්නේ. හැබැයි හඳුනා ගැනීම හඳුනා ගැනීම කියන සිද්ධිය එකක්. එහෙනම් ඔන්න ඔය වගේ මේ දැන් අපිට යන්තම් අදහසක් තියෙනවද මේ මේ මේ මේ සිත් එක එක එක එක සිත් උපදින්නේ එක එක එක එක චෛතසිකයන් මිශ්‍ර වෙන ප්‍රමාණය අනුව තේරෙනවද ඒක නේද මිශ්‍ර වෙන විදිහට රස වෙනස් වෙනවා වගේ අපේ සිතේ ක්‍රියාකාරීත්වය තන්න එහෙම ඒවට කියනවා චිත්ත චෛතසික කියලා එතකොට ඔන්න දැන් අපි ධර්මයේ හදාරන්න යන කෙනාට හම්බ වෙනවා සිත් 121ක් තියෙනවා සිත් වර්ගීකරණයක් තියෙනවා 21ක් කියලා දීර්ඝ වශයෙන් වර්ගීකරණය කරනවා. චෛතසික 52ක් තියෙනවා. දැන් හැම අභිධර්ම පාඩමකදීම මම ওই ටික ඉස්සෙල්ලා කියලා ඉන්න ඕනේ. එතකොට ඕන කෙනෙකුට අලුතෙන් පටන් ගත්තා. චෛතසික 52ක් තියෙනවා. දැන් ওই 52 මිශ්‍ර වෙවි තමයි මේ සිත් හැදෙන්නේ. එහෙනම් දැන් මේ කාගේ ක්‍රියාකාරීත්වයද අපි කතා කරන්න යන්නේ? නේද? වෛද්‍යවරයෙක් අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වය කතා කරනවා වගේ මේ අභිධර්මය නේද? සිතේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන විදිහ කතා කරනවා. දැන් අපිට පළවෙනි අරමුණ. හරිද? සමහර සිත් හැදෙන්නේ සමහර චෛතසික වල එකතු වෙයි. හරිද? සමහර චෛතසික සමහර සිත් වල විතරයි ඊයදෙන්නේ. හරි. ඔන්න ඔය ටික තමයි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ. 121කුයි 52කුයි මිශ්‍ර වෙවි හැදෙන විදිහ. එහෙනම් ලේසිමත් නෑ. නේද? ලේසිමත් නෑ. නමුත් අමාරු නෑ. ඒවයි රටාවල් වගේක් තියෙනවා. රටාවල් ඉගෙන ගන්නකොට හරිම රසයි, හරිම මිහිරි. මේ අපේ හිතේ ක්‍රියාකාරීත්වය නේන්නම් කියලා හිතෙනවා. ආසයි හිතෙනවා. ලොකු දෙයක් නෙවෙයි. මොකද එක සීරීසියක කොට ඒක හොඳට වර්ගීකරන එක අපි ඊයේ දවසේ ඊයේ පෙරේද දවස් දෙකේදී සිත් ಜಾති ගැන කතා කරා. හැබැයි ගණන් කතා කරේ නෑ. මොකද දැම්මම ලොකුවට මේක හුඟක් වෙලාවට අපි අභිධර්ම පාඩම් වලදී හුඟක් වෙලාවට කරන්නේ ඉස්සෙල්ලා සිත් ටික ඔක්කොම සිත් වල ප්‍රභේදات එක ඔක්කොම කතා කරලා ඉවර කරනවා. ඉවර කරනකොට මම මේ මට ප්‍රායෝගිකව වෙච්ච දෙයක් කියන්නේ ඉවර කරනකොට හුඟක් වෙලාවට එපාම වෙනවා ඔක්කොම ටික පැටලෙනවා හරිද ඒකින් දා මම කල්පනා කරේ අපි එහෙම නොකර අපි සිත් ಜಾති ගැන කතා කරා කතා කරා සිත් වශයෙන් මේවා කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා කොටස් හතරකට බෙදෙනවා කාමාවචර සිත ආයතරයක් ලෝභ දේශ, මෝහ තවත් වර්ගීකරණ කීපයක් තියෙනවා. ඒවා කතා කරන්න නේද? එකක් විතරක් අරගෙන ඒවට පසුව අපි වෙන් කරගන්න අවශ්‍ය විදිහට සෝමනස්ස සාගත කියන්නේ මොකද්ද? දෝමනස්ස සාගත කියන්නේ මොකද්ද? දෘෂ්ටිගත සංප්‍රයුක්ත කියන්නේ මොකද්ද? විප්‍රයුක්ත කියන්නේ මොකද්ද? අසංකාරික කියන්නේ මොකද්ද? සසංකාරික කියන්නේ මොකද්ද? ඔන්න වචනවල තේරුම් ටික විතරක් ඊටපස්සේ කතා කරා. දැන් අපිට ඊට පස්සේ මම කිව්වා දැන් හදාගන්න තියෙන්නේ සිත් 121 මෙන්න කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා වගුව හදාගන්න විදිහක් පොත්පත් වලින් පොඩ්ඩක් බලා ගන්නකෝ අපි ඒක පස්සේ කතා කරනවා කියලා කිව්වා. එතකොට දැන් අර සිද්ධාත ටික කතා කරන දැන් අපි ඒකට චුට්ටක් භාෂාව හුරු කරගන්න ඕනේ. සිත් ටිකේ භාෂාව හුරු කරගන්න ගමන්ම අපි දැන් චෛතසික කාණ්ඩයට යන ගොඩක් කල් ගන්නවනේ නේද? දැන් අද අපි හදන්නේ චෛතසික පිළිබඳව පොඩ්ඩක් හඳුනා දීමක් කරන්න. හරි. එතකොට තමයි අපිට අර ඊට පස්සේ අපි කරන්නේ ඒ ඒ જાතියේ සිත් ගැන කතා කරගෙන යනවා. කතා කරගෙන යනකොට අපිට අනිවාර්යයෙන්ම චෛතසික කතා කරන්න වෙනවා. දැන් මම අදම පටන් ගත්තොත් එහෙම සිත් පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් කරන්න මට චෛතසික ගැන කතා කරන්න වෙනවා. චෛතසික ගැන කතා කරන්න ගිය ගමන් අහගෙන ඉන්න කෙනාට අමාරුකමක් වෙනවා. චෛතසික ගැන මොකුත් දන්නේ නැහනේ. ඒකෙන් අපි මූලික හඳුන්වා දීම චිත්ත චෛතසික දෙකම ගැන සිද්ධ කරගන්නවා. ඒ කරලා අපි කතනකින් පටන් අරන් කොන කියලා මේවා සාකච්ඡා කරන් යනවා. ඒතර අපිට ටික ටික ටික ටික මතක තියාගන්න පුළුවන්. හැබැයි මම මේකට හැමදාම කිව්වේ භාෂාවක් ඉගෙන ගන්නවා වගේ කියලා. භාෂාවක් ඉගෙන ගන්නකොට නේද මේ භාෂාව පිළිබඳව තමන්ගේ මනසේ සංඥා නැති වුණොත් භාෂාව ඉගෙන ගන්න බෑ නේද ඒක හින්දා අන්න ඒ වගේ දැන් අපි ඉංග්‍රීසියෙන් පෙට්ටියට කියන්නේ බොක්ස් කියලා ඉගෙන ගන්නවා මම ඊයේ කිව්වේ එහෙමයි හරිද? හැබැයි පෙට්ටියක් දැක්කහම බොක්ස් කියලා මතක් වෙන්නේ නැහැ. වැඩක් නැහැ. නේද? අන්න ඒ වගේ අපි මේ සිතේ ක්‍රියාකාරීත්වය ඉගෙන ගන්නෙ. ඒ ඒ සිත් පහළ වෙද්දී නැත්තම් ඒ ඉගෙන ගන්නකොට අඩුම ගානේ මේ මේක මගේ සිතේ මෙන්න මේ අවස්ථාවලයි පහළ වෙන දේවල් ගැනයි මේ කියන්නේ කියලා තේරුම් ගත්තේ නැත්නම් අපි හරියට නිකන් අර මොකුත් වස්තු නැතුව භාෂාව විතරයි ඉගෙන ගන්නවා වගේ. එතකොට නිවැරදි සංඥා එන්නේ එන්නේ නැහැ. ඒකින්ද අපේ හිතට සම්බන්ධ කරගෙන අපි ඉගෙනගෙන යන්න ඕනේ. එතකොට ඊයේ අපි දල වශයෙන් සිත් පිළිබඳ කතා කරා. අද දල වශයෙන් අපි චෛතසික පිළිබඳ මූලික ටික කතා කරපු ගමන් අපිට ඔය ටික බලනකොට තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපිට පොත්පත් තව ටික හදාරන්න පුළුවන්. ඊට පස්සේ අපි වෙන වෙනම කතා කරමු. හොඳයි. චෛතසික ධාති ඔක්කොම 52ක් තියෙනවා. හරිද? මේ චෛතසිකයන් 52 චෛතසික පිළිබඳ තව ලක්ෂණ කීපයක් තියෙන එක අපි කතා කරලා ඉමු. මේවා හැම එකක්ම සිතත් එක්කම උපදින දේවල්. පළවෙනි එක සිතත් එක්කම මදක්වත් පෙරපසු නොවි සිතහා එක්වම උපදින ස්වභාවය තියෙනවා චෛතසික ධර්ම වල. ඒත් එක්කම එකවරම නිරුද්ධ වෙන ස්වභාවය තියෙනවා. එකවරම ඉපදිලා එකවර එතන සිත කායශය චිත්තක්ෂණයයි උත්පාද තితి බංග. එහෙනම් චෛතසිකයට අවශ්‍ය චිත්තක්ෂණය. නේද? එහෙනම් සිතත් එක්කම ඉපදී සිතත් එක්කම නිරුද්ධ වෙන ස්වභාවය තියෙනවා. එතකොට ලක්ෂණ දෙකක් වුණා. ඉපදෙන්නෙත් එකට. එහෙනම් සිත ගන්නා අරමුණම ගන්න ස්වභාවය තියෙනවා. සිත ගන්න අරමුණමයි චෛතසිකයත් ගන්න. ඒ වගේම සිත උපදින තැනම උපදිනවා. සිත අතුරු කරන වස්තුවම අතුරු කරලා සිත උපදින තැනම උපදින ඔන්න ඔය ලක්ෂණ හතරට කියනවා සංප්‍රයෝග ලක්ෂණ කියලා. හරිද? සංප්‍රයෝග වෙද්දී එන්න අපිට දැනගන්න පුළුවන්. ඒතකොට සංප්‍රයෝග වෙද්දී මිශ්‍ර වෙද්දී මේ ලක්ෂණත් එක්කමයි මිශ්‍ර වෙන්නේ. එහෙනම් ඔන්න අපි නීති ටිකක් කතා කරා. එතකොට චෛතසික ධර්මයන් ඔක්කොම 52යි. එතකොට ඔය ගාන කතා කරන්නේ දැනට 52 විතරයි. අනිත් ඒවා ගණන්වත් කතා කරන්නේ නැහැ දැනට. හරිද? ඇයි? එතකොට ඒවා මත ඒවා ඒවා පස්සේ. ඒවා පස්සේ අපිට ඕන වෙන්නේ. නමුත් කතා කරගෙන යනකොට ඉතින් ගාන එළි වෙනවා නිකම්ම. හරිද? එතකොට සිත් ඔක්කොම 121යි කියලා කිව්වා. අරගෙත් අපි කොයිලා කාමාවචර කොච්චරද, රූපාවචර කොච්චරද ගණන් කතා කරේ නැහැ. හරිද ඉස්සෙල්ලා නේද ගණන් කතා කරන්න ඉස්සෙල්ලා සාමාන්‍ය මොන හරි විකුණන භාණ්ඩයක් තියෙනවා නම් භාණ්ඩේ බලලා ඉන්න බෑ ගණන් කතා කරන්න. එහෙනම් පස්සේ ගණන් කතා කරකමු. හොඳයි. එතකොට ඊළඟට මේ සියලුම දැන් අපිට තේරුණා. සියලුම අපි කතා කරා සියලුම චෛතසික එක හිතක් එක්ක උපදින්නේ නැහැ. නේද? ඒ ඒ සිත්වලට අදාළව උපදින උපදින චෛතසිකයන්ගේ වෙනස්කම් තියෙන සමහර සිත් එක්ක සමහර චෛතසික උපදින්නේ සමහර චෛතසික එකතු වෙන්නේ නැහැ සමහර සිත් හැදෙන්නේ. ඒක වෙනසක් තියෙනවා. ඒත් එක්කම තමයි සිතට අයත් කාරණාව කිරීමට අවශ්‍ය චෛතසික ධර්මයන් තමයි ඒ සිතත් එක්ක උපදින්නේ. ඒ කියන්නේ අපි දැන් අපිට ලෝභ සිතක් උපදිනවා නම් ඒ ලෝභ ලෝභය ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන චෛතසික ධර්ම මිශ්‍ර වෙලා තමයි ඒ ලෝභ සිත උපදින්නේ. ඒ කියන්නේ ඒකට අවශ්‍ය කරන කෘත්‍යයන් සිද්ධ වෙන දේවල්. ඊළඟට සමහර චෛතසිකයන් ධර්මයන් තියෙනවා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිවිරුද්ධයි. උදාහරණයක් ගත්තොත් තරහ සහ මෛත්‍රිය කියන දෙක. මෛත්‍රිය සහ තරහ. ඔන්න බලන්න දැන් අපිට හරි ලේසි මේ වැඩේ. තරහයි මෛත්‍රිය කවදාකවත් එක සිතකට හේතු වෙන්නේ නැහැ. තරහයි මෛත්‍රිය එකට එන්නේ නැහැ. කවදාකවත් එන්නේ නැහැ. ඒකට අපි දැනනවද නැද්ද? එහෙනම් තරහයි මෛත්‍රිය දෙකම එක තියෙනවා වගේ දැනෙන්නේ නැද්ද ලාවට? අපි කියන මට වෙලාවකට නිකන් නේද යාළුකමකුත් ඇති නැහැ ඒ වගේම තරහකුත් තියෙනවා කියනවා. ඔන්න ඔතෙන්දී අපිට ඔය කඩා කඩි කැඩීම තේරුම් ගන්න ලේසි. ඒ කියන්නේ අපේ දැන් මම ඒක පැහැදිලි කරන්නේ අපිට ධම්මානුපස්සීව වාසය කරද්දී. දැන් ඇත්තටම මම ඇයි මාතෘකාවක් විදිහට අභිධර්මයේ තියෙන ගාතාවක් නෙවෙයි සූත්‍ර ධර්මයේ තිබ්බ ගාතාවක් ගත්තා. ඉද වික්ක වේ වික්කෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. හරිද? ඒ කියන්නේ මේ භික්ෂුව සිතේ උපදිනා ධර්මයන් පිළිබඳව සත්‍ය ස්වභාවයෙන් වාසය කරනවා. අන්න අභිධර්මය දන්න කෙනාට මේක පහසුයි. එයා හොඳටම දන්නවා තරහයි මෛත්‍රියයි එකට උපදින්නේ නෑ කියලා. එහෙනම් ඒක උපදින්නේ වාර දෙකකට. ඇයි අපිට එකට උපදිනවා වගේ දැනෙන්නේ? වේගෙන් ක්‍රියාත්මක වෙන හින්දා එකට උපදිනවා වගේ දැනෙනවා. එතකොට අපිට මේක හැම නිමේෂයකම කැඩිලා බිඳිලා යන එකක්. සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා ඇතිවීම නැතිවීම කියන දෙක ඇතිවීමෙන් නැතිවීමෙන් සකස් වෙන දෙයක් බව හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරිද? ඇතිවීමෙන් නැතිවීමෙන් එතකොට ඒක තේරුම් ගන්න ලේසි අභිධර්මයේ පිළිබඳව හදාාරණ මෙන්න මේ ලක්ෂණ දන්න කෙනාට. ඇයි තරහයි මෛත්‍රියයි එකට උපදින්නේ නැහැ. එක සිතක යෙදෙන්නේ නැහැ. ඒත් එක්කම තමයි අපිට දැන් හැම දැන් ඒ ඒ ලක්ෂණ තියෙද්දි අපි මේක ගැන කතා කරද්දී ඔන්න චෛතසික ටික බෙදා ගන්න වෙනවා දැන්. චෛතසික බෙදාගද්දී පළවෙනි කාණ්ඩයක් හම්බ වෙනවා. මේ පළවෙනි කාණ්ඩය තමයි හැම සිතක් එක්කම අනිවාර්යයෙන්ම උපදින චෛතසික වර්ගයක් තියෙනවා. හරිද? හැම හිතක් එක්කම හැම හිතක් එක්කම උපදින චෛතසික වර්ගයක් තියෙනවා. ඒවට කියනවා සර්ව චිත්ත සාධාරණ සර්ව චිත්ත සාධාරණ කියලා. එතකොට සර්ව චිත්ත සාධාරණ චෛතසිකයන් මොනවද කියලා අපි ඔන්න දැනගන්න ඕනේ. එන්නේ චෛතසිකයන් ටික තමයි පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය කියලා. හරි. එතකොට මෙන්න මේ සර්වචිත්ත සාධාරණ චෛතසික සෑම සිතක් පාසාම මේ චෛතසික ධර්මයන් ඒ කියන්නේ මේ චෛතසික ධර්මයන් නැතුව උපදින එක හිතක්වත් නැහැ. එක හිතක්වත් නැහැ. හරි. දැන් අපි බලමු මේව මොනවද කියලා. මොනවද සිතක් එක්ක ඇති වෙන අවශේෂ ක්‍රියාවන් ටිකට තමයි කියන්නේ චෛතසික කියලා. සිතත් එක්ක ඇති වෙන අපේ සිත ඉපදුනාට ඒක සිත තනියම කරන වැඩක් නෙවෙයි. ඒ බොහෝ වැඩ වෙනත් වැඩක ප්‍රතිඵලයක් විදිහට තමයි එකවර මේක උපදින්න හරියට නිකන් අව්වයි වැස්සයි එකතු කරලා දේ දුන්න හැදෙනවා වගේ. ඊට වැඩි හොඳයි අර අර මේ රස ගැන කිව්ව කතාව. නේද? හොද්දේ රස, තේකේ රස කියලා මම කිව්වේ. එතකොට මේ එකතු වෙන ඒවා තමයි ජාතිසික කියලා කියන්නේ. හැම තේකක්ම හදද්දී තේක වල නැත්තම් බෑ. සීනි නැතත් ඒ කිව්ව හැකියි. නේද? කිරි නැතත් තේ කිව්ව හැකියි. නේද? තේකට අනිවාර්යයෙන් තේකක් නම් ඒකේ තේ තියෙන්න ඕනේ. තේ නැත්තම් කිරි දැම්මත් සීනි දැම්මත් හකුරුත් එක්ක හරි මොනවත් එක්ක හරි තේ නම් තේ තියෙනවා. ඒ <laughs> වගේ හැම සිතක සකස් වීමට ඕන කරන ਸਰවචිත්ත සාධාරණ චෛතසික ධර්ම ටිකක් තියෙනවා. එතකොට අන්න ඒ ਸਰවචිත්ත සාධාරණ චෛතසික හත හතක් විතර තියෙන. ඒ තමයි අපි යෝගයේ පස වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතාව, ජීවිතේන්ද්‍රිය, මානසිකාර කියලා. එතකොට මොකක්ද මේ ස්පර්ශය කියලා කියන්නේ? පස්ස කියලා කියන්නේ අපි යම්කිසි ආකාරයක අරමුණත් එක්ක හැප්පෙන ස්වභාවයක් තියෙනවනේ සිතක් උපදින්න. හරිද? සිතක් උපදින්න අරමුණත් එක්ක ගැටෙන ගතිය තියෙනවා. දැන් මගේ දිහා බලනකොට හරිද? ඇහෙන් ඇහෙන් දැන් අරමුණ මාව වෙනකොට ඒ ස්පර්ශයක් කියන්නේ ඇහත් රූපේ ගැටීමක් තියෙනවා. ඒ ඇහෙත් රූපේ ගැටීමෙත් මෙන්න මේ විඥානයේ තුනේම එකතුවට කියන ස්පර්ශය කියලා. ඒ ස්පර්ශය නොවෙන්න මේක සිද්ධ වෙන්නේ මේ සිත උපදින්නේ නෑ මේ ඔක්කොම එකවර උපදින දේවල් කියලා අපිට තේරුම් ගන්න ඕනේ. සමහරවිට අපි හිතනවා ස්පර්ශයෙන් හින්දා වේදනාව ඇති වුණා, වේදනාවෙන් හින්දා සංඥාව ඇති වුණා, සංඥාවෙන් හින්දා චේතනාව ඇති වුණා, චේතනාවෙන් හින්දා මනසිකාරය ඇති වුණා කියලා එකක් පිටිපස්සේ එකක් එනවා කියලා. ඔන්න දැන් අපිට තේරෙන්න ඕනේ මේ ඔක්කොම එක පාටම බොක් ගහලා නැගෙන එක. හරිද? එක පාටම ඔක්කොමලා එකතු වෙලා කරන ක්‍රියාවක් මේක. ඒතර අරමුණේ දැනට අපි තව ඉස්සරහට තේරුම් ගමු. ස්පර්ශය කියලා කියන්නේ අරමුණේ ගැටෙන ස්වභාවය. අරමුණේ ගැටෙන ස්වභාවයට කියනවා. අරමුණේ හැප්පෙන අරමුණේ ගැටෙන අරමුණ ඇත්තට මේකට කියවෙන්නේ ස්පර්ශය කියලා අරමුණ ස්පර්ශ කරන ස්වභාවය. හරි. හරි. ඊළඟට වේදනා කියලා කියන්නේ ඒ අරමුණේ ඒත් එක්කම සිද්ධ වෙන තව කාරණාවක් තියෙනවා. අරමුණේ හොඳ බව හෝ නරක බව හෝ මධ්‍යස්ථ බව හෝ හොඳ නරක මධ්‍යස්ථ කියන රසය මේ සිතෙහි විඳින ගතියක් තියෙනවද නැද්ද? සිත නෙවෙයි ඒක විඳින්නේ. නමුත් මෙතන මේ විඳීමක් තියෙනවද නැද්ද අපිට? හොඳට බලන්න. දැන් ප්‍රිය කෙනෙක් දකිනවා. ප්‍රිය කෙනෙක් දකිනකොට ඒ දැකීම කියන එකේ අරමුණේ මගේ ඇසේ ගැටීම සිද්ධ වෙනවා. හරිද? එතකොට මේ හොඳ කෙනාව දකිද්දී නැත්නම් අපි තුන් සෞම්‍ය එළියක් දකිනවා. හරිද? ඒ කියන්නේ හඳ හඳ හඳ පෑවුවා කියන එකේ පාටම එහෙනම් ඒ මගේ ඇහැ ඒ හඳ පෑවීමත් එක්ක ගැටෙනවා. ගැටෙනකොට මට ඒකේ හොඳ බවක් දැනෙන්නේ නේද? ඒකත් එක්ක ඇසට තියෙන්නේ ඇසේ ඇති වෙන්නේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද අදුක් අසුක වේදනාවක්ද අන්න ඒ ඒ සැප වේදනාව දැනෙනවා අන්න ඒ තමයි හොඳ බව රස විඳින ස්වභාවය හොඳ බව රස විඳින ස්වභාවය ඒකට කියනවා වේදනා සැප වේදනා කියලා එයාට තද ඉරේලියක් වෙනවා. මම මෙහෙම බලනකොට මට හරි අමාරුයි හැට. එතකොට ඒකේ තියෙන්නේ නරක බව විඳින ස්වභාවය. ඒකට කියනවා දුක් වේදනා කියලා. දැන් අපිත් මේ බණ කියන තැන ආලෝකයක් තියෙනවා. ඇහැට අමාරුද? නෑ. ඇහැට සෞම්‍යද වඩා? ඒත් නෑ. දැන් මේ දෙකම දැනෙන්නේ නෑ අපිට. ඒ එහෙම විඳීමක් තියෙනවද? ඒ කියන්නේ ඔය එතන විඳීමක් තියෙන උපේක්ෂාවක් නමුත් සැප විඳින ගතියක් මේ මේ දැන් තියෙන ආලෝකයේ හින්දා විඳීමක් තියෙනවා. හැබැයි ඒක සැප විඳීමක්වත් හොඳ විඳීමක්වත් නරක විඳීමක්වත් නෙවෙයි. ඉතින් දැන් මේක තියෙනවා. නේද? අන්න ඒකට කියනවා මධ්‍යස්ථ ස්වභාවය, මධ්‍යස්ථ ස්වභාවය නැත්නම් උපේක්ෂා වේදනාව කියලා. අන්න ඒ වේදනා ස්වභාවයට කියනවා වේදනාවට කියනවා වේදනාව කියලා. අන්න ඒ විඳින ස්වභාවයට කියනවා ඒක අපිට ප්‍රකටව දැනෙන එකක් සාමාන්‍යයෙන්. හරිද? එතකොට ඒවට කියනවා වේදනා කියලා. ඊළඟට සංඥා කියන්නේ මොකක්ද? සංඥා කියලා කියන්නේ ඒකත් එක්ක දැන් මේ විඳීමට බලන්න මම දැන් මම දැන් අපි යම්කිසි රූපයක් දිහා බැලුවා නැත්නම් මට ආලෝකයක් ආවා මේ ආපු හඳ එළිය කහ පාටයි. කහ කියලා හඳුනාගත්තද නැද්ද මම? ආන්ගේ හඳුනා ගැනීමට කියනවා සංඥා කියලා. හරි. නිල් පාට ඇඳුමක් ඇඳගෙන ඉන්න කෙනෙක් නිල් පාට ඇඳුමක් කියලා හඳුනා ගන්නකොට කියනවා සංඥා. අම්මා කියලා හඳුනා ගන්නකොට සංඥා. තාත්තා කියලා හඳුනා ගන්නකොට සංඥා. අන්න ඒකට කියනවා සංඥා කියලා. හඳුනා ගැනීම අරමුණේ හැඳිනා ගැනීම හේවත් ඒ වගේම තමයි ඒකට නිකන් අර උදාහරණයක් තියෙනවා අර ලී වැඩ කරන කෙනෙක් ගිහිල්ලා මොකද කරන්නේ අර හෙට කපන්න කොටයක් ලකුණු කරලා එනවා කොටේ ලකුණු කරලා එනවා මෙන්න මෙතනින් කපන්න කියලා ඊට පස්සේ මෙයා ආපහු යනකොට ආපහු හෙට යනකොට ආය අලුතෙන් ලකුණු කරනවද අන්න ඒ වගේ අපි යම් කිසි කෙනෙක්ව හඳුනාගත්තාම මොකද වෙන්නේ? ඒ හඳුනා ගන්න ස්වභාවය. ඊළඟ දවසෙත් එයා දකිනකොට මේ සංඥාවම ඒ සංඥාව ඇතන මම ලකුණු කරලා තියෙන්නේ. දැන් අපි ලකුණු කරනවානේ. මෙයා නරක කෙනෙක්. හරි. මෙයා හොඳ කෙනෙක්. මෙයා හොරෙක්. හරිද? ඒ විදිහට ලකුණු කරලා යනවා. නේද? එතකොට ඊට පස්සේ එයා දකිනකොටම හරි. ආය ආය ඒ ලකුණ වෙනස් කරන එක ලේසි නෑ. මේ සමාජයේ තියෙන ලොකු වැරද්දක් තමයි අපේ තියෙන වැරද්දක් තමයි අපි ලකුණු කරගන්න ඒවා එහෙනම් අපි සංඥා ඇති කරගන්නේ ඒ විදිහටම එනවා. ඉතින් ඒකින්ද තමයි නේද හොරාට හොරාම කියනවා දිගටම නේද? ඒ විදිහට එයාට කොච්චර එයා වෙනස් වුණත් අපි කියන්නේ හොරා කියලාමයි. ඒකින්ද මේ සමාජයේ අපි ජීවත් වෙනකොට හරි පරිස්සමෙන් ජීවත් වෙන්නත් සිද්ධ වෙනවා හේතුව මිනිස්සුන්ට සංඥා ඇති වෙනවා. සංඥාය හදාගන්න අමාරුයි ඇති කරගත්තොත් එහෙම. එහෙනම් ඔන්න ඔය විදිහට සංඥාව කියන්නේ හඳුනා ගැනීම. එතකොට මේ චෛතසික ධර්ම ටික ගැන අපි ওই විදිහට පොඩ්ඩක් සාකච්ඡා කරලා යනවා දැන්. ටිකටම දවස් දෙකක් විතර සාකච්ඡා කරන්න ඒ සමහර විට සාකච්ඡා කරලා යනවා. එතකොට අපිට යම් අදහසක් එනවා මේ සංඥාව කියන්නේ මොකද්ද? දැන් මේවත් එක්ක මොකද කරන්න ඕනේ? නේද? තේරගාණී හඳුරන්ගේ අභිධර්මයේ මූලික කරුණු පොත හෝ වෙනත් පොතක් හොයාගෙන කියලා දුන්නාට පස්සේ අරක කියවනකොට ලේසි. සිත් ටික ගැනත් මම ඔක්කොම බලන්න එපා කිව්වා. ඊයේ කිව්වේ සිත් ටික කියලා කියලා දුන්න ටිකත් එක්ක නිකන් උඩින් පල්ලේ බලලා නිකන් දාලා අදහසක් ඇති කරගන්නවා. ඔළුව උලු කරගන්න නැතුව දාලා අදහසක් ඇති කරගන්නවා. ඕනම දෙයකට අපේ පින්වත් එහෙම අදහසක් ඇති කරගත්තට පස්සේ අපිට පහසුයි පස්සේ මම මේකට උනන්දු කරවන්න උදාහරණයක් කියන්නද? හතේ අටේ පන්ති වලදී කුලක පාඩම හරි <laughs> ත්‍රිකෝණමිතිය පාඩම හරි ඉස්සෙල්ලාම කියලා දුන්න දවසේ මොකද හිතුනේ මේ පොඩි කාලේ නේද අයියෝ මේක නම් සමීකරණයක් හදන්න ඉස්සෙල්ලාම කියලා දුන්න ප්‍රශ්නේ මොකද මේක නම් තේසි වෙන්නේ මේක හරීම සංකීර්ණයි කියලා හිතුණා. නේද? එපා වෙනවා වගේ දැනුණා. හැබැයි පාඩම් පොතේ පාඩම් ටික ටික ටික හදාගෙන අභ්‍යාස කරගෙන ඉස්සරහට ගියාම අර මූල ගණන් ගැන මොකද හිතෙන්නේ? හප්පෝ ගණන් ගන්නවත් දෙන්නේ නැහැ. බලනකොටම පේනවා. උත්තරේ බලනකොටම පේනවා. නේද? ඒ ඒ මොකද ඒ අපිට අර තියෙන සංකීර්ණ ගතිය තියෙන්නේ මුලදී. නේද? දැන් නමුත් එතෙන්දි ඉතින් ගුරුවරයා පිටිපස්සෙන් පන්නගෙන මේක දිගටම දිගටම දිගටම ආය ආය කියලා දීදී කියනවානේ. දැන් අපි ධර්මයේ වගේ ඒවා. එහෙම ගන්නන්නේ නැහැනේ. එහෙම ඉගෙන ගන්න පාඨමාලාවක් නැහැනේ. නේද? ඉතින් ඒකෙන්ද මේ වාගේදී අපිට හිතෙනවා මේවා හරිම සංකීර්ණයි. ඒ වගේ අවශ්‍යතාවය අපිට තියෙන ලෝභයත් යෙදෙන්නේ නැහැ අපි ධර්ම ඉගෙන ගන්න ගියාම. ගණන් ඉගෙන ගන්න ගියාම එතනත් එක්ක තව චෛතසිකයක් යෙදෙනවානේ. මසුරුකම, ලෝභය ඒවා යෙදෙනවානේ. ඇයි? හොඳ ජීවිතයක් ගත කරන්න මම ඉගෙන ගන්න බෑ කියලා. එතකොට මේකත් එක්කත් ලෝභයක් ඇති වෙනවා නම් ඒ ඒ අවශ්‍ය කරන කැමැත්තක් ඡන්දයක් උපදිනවා නම් ඔන්න අපිට බොහොම පහසුයි. හොඳයි. එහෙමනම් දැන් අපි එකින් එක කතා කරනවා සංඥා ගැන සාකච්ඡා කරේ. සංඥා කියලා දැන් කියන්නේ දැන් අම්මා කිව්වොත් හඳුනා ගන්න ස්වභාවය. ඊළඟ හැම හිතක් එක්ක උපදින දේ තමයි චේතනාව කියලා කියන්නේ. චේතනාව කියලා කියන්නේ ඒ කියන්නේ දැන් අපි කිව්වොත් එහෙම ඒක අර්ථ දැක්වීමක් වශයෙන් තියෙන්නේ තමාද අරමුණෙහි යෙදෙමින් තමාහා සංප්‍රයුක්ත වූ සෙසු චෛතසිකයන් ආදියද ඒ කෘත්‍යයේ යොදන ස්වභාවය කියලා තමයි අර්ථ දැක්වීම. තමාද ඒ අරමුණේම යෙදෙන ගමන් හරිද? ඒක අපි තේරුම් ගන්න. ඒකට කියනවා චේතනාව කියලා. ඒ කියන්නේ දැන් අපි හොඳ දෙයක් නම් නරක දෙයක් නම් ඊළඟට ඒ හොඳ බව, නරක බව, ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය, මාන්නය වගේ දේවල් තියෙනවනේ. එතකොට ඒ දැන් ඊර්ෂියාවත් එක්ක ඇති වෙන චේතනාව. හරිද? ඒ චේතනාව කියන්නේ එයා තමයි තමනුත් ඒකම දැන් දැන් මට කියන අපි අහලා තියෙනවා කුසල චේතනා අකුසල චේතනා කියලා. අන්න බලන්න මේ විශේෂ කාරණාවක් මේක. හරි ඒකයි මේක මම කියන්නම් මෙන්න මේකට හොඳ උදාහරණයක්. හරි. මේක මේක පැහැදිලි කරගන්න ලේසි. කුස එහෙනම් කුසල චේතනාවක් තියෙනවා අකුසල චේතනාවක් තියෙනවා. එහෙනම් චේතනා කියලා කියන්නේ හරියට නිකන් මේ වැඩේ කරන එක්කෙනා වගේ කියලා තේරෙන්න ඕනේ. ඒකයි කිය තමාද වැඩෙහි සමාදේ අරමුණේ යෙදීමෙන් ඊට අදාළ අනිත්‍යත්‍යිකත් ඒකෙම යොදවන කියලා. මේක මේවා මේ මූලික ටික හොඳට තේරුම් ගන්න ඕනේ. මේක අපිට තේරුම් ගන්න පහසුම ක්‍රමයක් තියෙනවා. ඔය ඔය තියෙනවනේ මේ දැන් ඔය තියෙනවනේ සර්වචිත්ත සාධාරණ කියලා අපි කියවනේ චෛතසික ටිකක් තව චෛතසික ටිකක් තියෙනවා ඔය කොට වැඩෙන පකින්නක චෛතසික කියන ටික. හරිද? ඒක දැන් මේ පටල ගන්න පහ ඒක ඕනේ නැහැ. හරිද? ඒක ඕනේ නැහැ. ඒ කියන්නේ ඒවා දැන් සර්වචිත්ත සාධාරණ සමහර සිත්වල දෙනවනේ. පකින්නේ චෛතසික කියලා කියන්නේ සමහර ඒවා යෙදෙන්නේ නැහැ. සමහර ඒවා යෙදෙනවා. හැබැයි මේ දෙකම එකතු කරාම කියනවා අන්‍ය සමාන රාශිය කියලා. හරි අන්‍ය සමාන රාශිය කියන්නේ කුසලයේහි අකුසලයේ දෙකේම ඕන දෙයක යෙදෙන්න ලෑස්ති. ඒක තමයි මට මේ කියන්න ඕනුනේ. ඔය චේතනාව පැහැදිලි කරද්දී මට මේක ඕනුනේ. දැන් බලන්න සියලුම සිත්වල යෙදෙනවා වගේක් තියෙනවා. ඒවට කියනවා සර්වචිත්ත සාධාරණ කියලා. තව જાතියක් තියෙනවා සමහර ඒවා යෙදෙන සමහර ඒවා යෙදෙන්නේ නැති. හැබැයි කුසලයේත් යෙදෙනවා අකුසලයේත් යෙදෙනවා. එහෙනම් දැන් ඔන්න ඉස්සෙල්ලාම අපි ඒක කතා කරලිමු පොඩ්ඩක් ওই පැටලිල්ල අරෙන්න. ඔන්න චෛතසික ටික අපි ඉස්සෙල්ලාම කොටස් තුනකට බෙදනවා. එකක් තමයි අකුසල රාශිය. ඒ කියන්නේ ඔක්කොම අකුසලේම හදන ඒවා වගේක් තියෙනවා. හරි. අනිත් එක තමයි ශෝබන රාශිය කියලා කියනවා. ඒවා අකුසල හදන ඒවා නෙවෙයි. එහෙනම් කුසල් සිත් උපද්දවන්න හේතු වෙන හොඳ සිතුවිලි. හරිද? එහෙනම් හොඳ සිතුවිලි නරක සිතුවිලි කියලා දෙකයි. හොඳ සම්පූර්ණ chart එක හදාගන්න යන්නේ. මොකක්ද? ඔන්න චෛතසික ටික එක පැත්තක තියෙනවා ශෝබන රාශිය කියලා එකක් තුනකටයි බෙදන්නේ. ඊළඟ එකේ තියෙනවා අකුසල රාශිය කියලා. එහෙනම් අකුසල රාශිය හරි. දෙකටම යන ඒවා වගේකුත් තියෙනවා. අන්න ඒවට කියනවා අන්න සමාන රාශිය. දැන් අපි සිත් එකේදී මොකද කොහෙටද හතරකට බෙදුවා. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා. ඒ වගේ දැන් චෛතසිකයේදී මොකද කරේ? තුනකට බෙදුවා. මොනවද බෙදුව තුන? අකුසල සෝබනේ දෙක මතකයි නේද? කුසල අකුසල කියලා ගන්න කුසල අකුසල වගේ කුසල හොඳ හොඳ ඒවට කියනවා සෝබන චෛතසික කියලා. අනරක ඒවට කියනවා අකුසල චෛතසික කියලා. දෙකේම යෙදෙන කට්ටියක් ඉන්නවා. හරිද? දෙකේම යෙදෙන කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියට කියනවා අන්‍ය සමාන කියලා. ඒකෙන් හැම කුසලයකම හැම අකුසලයකම යෙදෙන ටිකට කියනවා සර්වචිත්ත සාධාරණ කියලා. අනිත් ටිකට කියනවා ප්‍රතිවිරුද්ධ කියලා. දැන් පැහැදිලිද? හරිද? ඔන්න දැන් ওই විදිහට ඔන්න අපිට පැහැදිලි දැන්. හරිද? එහෙනම් මේක කොටස් ගානකට දැන් බෙදුණා. ඒකේ අපි දැන් කතා කරමින් ඉන්නේ මූලික රාමුව තේරුම් ගත්තා. තුනකට බෙදුවා. තුනෙන් මේ පැත්ත එක විතරක් අපි කතා කරන්න ඕන නිසා දැන්ට දෙකට බෙදුවා. නේද? ඒ කියන්නේ කොයි ටිකද පළවෙනි ටික අන්‍ය සමාන රාශිය බෙදුවා කොටස් දෙකකට හැම හිතක් එක්කම යෙදෙන ඒවයි හැම හිතක් එක්කම යෙදෙන්නේ නැති ඒවයි කියලා. හරිද? දැන් විතර මේ මුළු ඔක්කොම අන්‍ය සමාන රාශියම තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හරිය ලස්සන උදාහරණයක් තියෙනවා. මේක හරියට නිකන් කපටි ආලුවෙක් වගේ කියලා කියන්නේ. හරි තේරුම් ගන්න ලේසි වෙන්නේ එහෙමයි. කපටි ආලුවෙක් වගේ. කපටි ආලුව වගේ වැඩේ මොකද? දැන් මට ඉන්නවා කියන්නේ කපටි ආලුවේ. මම මොනවාරි හොඳ වැඩක් කරනවා. හොඳ වැඩක් කරනකොට එයා එළවන්න මොකද කියන්නේ? බොහොම හොඳයි. යෝක තමයි කරන්න ඕනේ. යම් මාත් වෙන්න කියලා මාව දිනා ගන්නද මේ කපටිකම කරන්නේ. හරිද? එහෙනම් ඒ හොඳ වැඩේදී මාත් එක්ක එකඟයි. හොඳ වැඩේදී මාත් එක්ක එකතු වෙලා වැඩේ කරන්න යනවා. නරක වැඩක් කරන්න යනවා මම. එතකොටත් කොහොමද? හරි හරි හරි නරක වැඩක් වුණාට කමන්නේ නැහැ නේද? මම උදව් කරන්නම්. මාත් නේද කියලා නරක වැඩේදීත් මාත් එක්ක එකඟයි. ඇයි මාව දිනා ගන්න විතරයි ඕනේ. එයා මං හොඳ දේ කරත් නරක දේ කරත් මාත් එක්ක එකඟයි. හරිද? අන්න ඒ වගේ තමයි මේ අන්නේ සමාන රහසිය අර කට්ටිය නම් ඉතින් ඒ කියන්නේ ඒකේ ඉන්න එක කට්ටියක් තමයි හොඳ වැඩේදී නරක වැඩේදී අනිවාර්යෙන් වෙනවා. එක කට්ටියක් තමයි හොඳ වැඩේදී නරක වැඩේදී අනිවාර්යෙන් වෙන කට්ටිය. හරිද? අනිත් කට්ටිය තමයි සමහර හොඳ වැඩවලට එනවා සමහර නරක වැඩවලට එනවා. ඒ වගේ හැම එකටම එන්නේ නැහැ. අන්න දැන් තේරෙනවද හොඳට? ඒතර සමහර කට්ටිය කියන නරක වැඩවලටමයි එන්නේ. ඒ කට්ටිය තමයි අකුසල රාශිය. නේද? සමහර කට්ටිය ඉන්නවා හොඳ වැඩ විතරයි එන්නේ. ඒ කට්ටිය තමයි සෝබන රාශිය. හරි? තව කට්ටියක් එනවා දෙකට වෙන කපටි යාළුවෝ ටිකක් ඉන්නවා නේද? ඒකෙන් සමහර කට්ටිය හැම එකටම එනවා. සමහර කට්ටිය සමහර ඒවාට එනවා. ඔන්න දැන් අපි කට්ටිය බෙදාගත්තා. හරි? ඒකේ තමයි අපි දැන් කතා කරමින් ඉන්නේ චේතනාව ගැන දැන් බලන්න එයාගේ එයාගේ කෘත්‍යය මොකද්ද කියලා බලන්න. චේතනාව කියන්නේ ඔබ හොඳට තේරෙනවා. හරිද? තරහා කියන චෛතසිකයක් යෙදෙනකොට තරහක් යෙදෙනකොට ඒ තරහ චේතනාව ප්‍රබල නම් අපි කියනවා. නේද? තරහා තරහ ප්‍රබල නම් වැඩි අමාරුයි. ආදරය යෙදෙනකොට නැත්තම් ලෝභය යෙදෙනකොට නැත්තම් බැඳීමක් යෙදෙනකොට ඒක ප්‍රබල නම් ඒ වැඩි අමාරුයි. අර බලන්න ඒකත් එක්ක අපි හැම වෙලෙම කරා තරහ පිළිබඳ චේතනාව. චේතනාව ප්‍රබල වෙවි මොකද කරන්නේ අර තරහත් ඒකෙම යොදවනවා නැවත නැවත නැවත. නැවත නැවත යොදවනවා. චේතනාව ප්‍රබල වෙනවා කියන්නේ චේතනාවෙන් කරන කෘත්‍ය ප්‍රබලයි. එහෙනම් තරහ වැඩි එතන. අපිට තේරෙන හොඳටම වැඩි කියලා. ඒ තරහ වැඩි කියලා තේරෙන තරහ කියන්නේ එකක්. තරහත් එක්ක තරහට චේතනාවෙන් දෙන තල්ලුව තව එකක්. එයා තල්ලු කරනකොට තමයි අපේ චේතනාව අපි කියන්නේ එතන පැහැදිලිව කියන චේතනාව ප්‍රබල වෙලා, චේතනාව ලොකු වෙලා. නේද? අන්න එහෙම කියනවා. එහෙනම් අපි අපේ වැඩ කරගෙන යද්දී මේ පිළියෙල වීම වශයෙන් කියන චේතනය වීම වශයෙන් පිළියෙල වීම වශයෙන් කියලා කියනවා. චේතනය වීම, පිළිවෙල වීම වශයෙන් තමාද ඒ අරමුණේ චේතනාවත් ඒ අරමුණේමයි යෙදෙන්නේ. කාටයි ගහන ගහන්න ඕන අරමුණක් ආවා කියන්නකො කෙනෙක් දැකලා ඒ අරමුණේ චේතනාව වේදිලාද නැද්ද? චේතනාවේ යෙදෙන ගමන් ඒ ගහන්න සංප්‍රයුක්ත වෙන අනිකුත් චෛතසිකයන් ටික තියෙනව නේද? අපි දන්නනේ කීපයක් එකද හැදෙන එක. ඒ ටිකත් මොකද කරන්නේ? ඒ අරමුණේම යොදවනවා. ඒ අරමුණේම යොදවමින් අන්නේ චෛතසිකද ඒ අරමුණේම යොදවමින් තමනුත් ඒකේ යෙදෙන මෙන්න මේ කෘත්‍යය යෙදෙන ස්වභාවයේ තියෙන චෛතසිකයට කියනවා ඒ වැඩේ කරන එක්කෙනාට කියනවා චේතනාව කියලා. චෛතසික ඔක්කොම හරියට නිකන් එකතු වෙලා හදන සමිතිය වගේ. හරිද? හොඳ කට්ටිය එකතු වුණොත් හොඳ වැඩක් වෙනවා. නරක කට්ටිය එකතු වුණොත් නරක වැඩක් වෙනවා. ඒ වගේ අපිට ඉස්සරහදී ඕක ඕකත් හොඳ උදාහරණයක් තමයි සමිතියක වැඩක් කරන්න නම් සභාපති, ලේකම්, නේද භාණ්ඩාගාරික ආදී වශයෙන් ඔක්කොගෙම සිද්ධ විය යුතු වැඩේ සිද්ධ වෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි. ඔක්කොගෙම සිද්ධ විය යුතු වැඩේ සිද්ධ වෙන්න ඕනේ. අන්න ඒ වගේ අපිට මොකද වෙන්න ඕනේ? ඔය සිතක ඇති වෙන සිත සිත සකස් වීම සඳහා මේ කට්ටියගේම කෘත්‍යයන් ටික කට්ටිය කරන්න ඕනේ. අපි කියන චේතනාව දුබල වෙනවා වැඩක් කරන්නේ නෑ හරියට කියලා. ඉතින් එහෙනම් චේතනාව දුබලයි එතන. නේද? චේතනාව දුබලව තමයි යෙදලා තියෙන්නේ. එතකොට ඒ වැඩේ හරියට කරන්නේ නෑ. හොඳයි. ඊළඟට තියෙන්නේ ඒකාග්‍රතාවය. හරිද? ඒකාග්‍රතාව කියලා කියන්නේ හැම සිතක් එක්කම තියෙන ඒ ඒ සිත හා සංප්‍රයුක්ත වූ චෛතසික ධර්මයන් ඒ ඒ අරමුණේම නොයේක් ඒ කියන්නේ ඒ ඒකෙම නොයේකුත් පැති වලට විසිරෙන්න නොදී විසිරෙන්න නොදී ඒ අරමුණේම එකකට එකකට කරන වැඩේ කරන චෛතසිකය. හැම එකක්ම කෘත්‍යයක් කරන්න කිව්වනේ. හරිද? දැන් අපි මොනවා හරි එකක් ගත්තාම ඒක දකින ආකාර ගොඩාක් තියෙන පුළුවන් වෙයිද? නේද? හැම වෙලෙම අපි යමක් දකිනකොට ඒක දකින ආකාර ගොඩාක් තියෙන. ඒ කියන්නේ ගොඩාක් කාරණා තියෙනවා. මම හැමදාම කියන්නේ දැන් මේ පවන්නත් කියලා ගත්තාම මම දැන් මේක මෙහෙම පෙන්නපුවාම දැන් ඔක්කොම බලන් හිටියද මේක දිහා? දැන් මං අහන එන කීයක් තිබ්බද කියලා. හරිද? එතකොට ඒ අරමුණේ යෙදිලා නැහැ. හරිද? අනුබන දැන් උත්සනකොට මොකද වෙන්නේ කියලා? නේද? හා ඒක තමයි කියන්නේ අරමුණේ යෙදෙනවා කියලා. හරිද? දැන් මොකද වෙන්නේ? ඔක හිත සම්පූර්ණයෙන්ම ඇන ඇන කියක් තියෙනවා කියලා බලනවා. එතකොට ඒ ඒක තමයි මේ පවන්නත්ව කිව්වට මේකේ තියෙන විවිධ කෙනෙක් මේකේ බෝඩරේ දිහා බලන්න පුළුවන් කෙනෙක් මේක තවත් දෙයක් දිහා බලන්න පුළුවන් නේද? එතකොට යම් දෙයක් තේරුම් ගන්න නම් එක තැනකට අරමුණුගත වෙන්න ඕනේ. හරිද? එතකොට තමයි මේ ලෝකේ අපිට ඇත්තටම ඒකාග්‍රතාවය කියන එක නැත්තම් මේ සිතක එක අරමුණකට වැටෙන්නේ සිතක් ඒ අර ඒ ඒ අරමුණේම නැතුව හිත මොකද වෙන්නේ විසිරිලා විසිරිලා යනවා. අන්න ඒ ඒකාග්‍රතාවය කියන්නේ හැම හිතක් පාසාම තියෙනවා ඒ ඒ සිත හා සංප්‍රයුක්ත වෙන චෛතසික ධර්මයන් ඒ ඒ සිත හා සංප්‍රයුක්ත වෙන චෛතසික ධර්මයන් ඒ සිතත් නොයේ ඒ සිත නොයේ කර්මුණෙහි යන්න නොදී ගත් අරමුණේ එකඟකොට තියෙනවා. සිතක දැන් බලන්න ඒකයි මම කියේ තේරුම් ගන්න අමාරු වෙනවා මේක කියලා. දැන් හොඳ හොඳට මේක දැන් දැන් තේරුම් ගමු අපි. එක මොහොතක සිතක ඇතිවීම නැතිවීම සිද්ධ වෙලා යනවානේ. බලන්න මේ සිතෙන් යම් දෙයක් තේරුම් ගන්නවද ඊළඟ සිතටේ තේරුම් ගත්ත දේ සම්ප්‍රයුක්ත වෙනවා. අපිට ඒක පස්සේ හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ සිතේදී අපි අපි එක සිතක් ඉපදුනා. ඒ ඉපදිච්ච සිත සිත ගත්ත අරමුණ ඊළඟ චිත්තක්ෂණයේදී වෙන එකක් වෙනවනම් ඊළඟ චිත්තයේ තවත් වෙන එකක් වෙනවනම් තවත් වෙන එකක් වෙනවනම් මොකද වෙන්නේ? අපිට මේ වස්තුව තේරුම් ගන්න අපි වස්තුවක් තේරුම් ගන්න එක සිතකින්ද? ඔව්. එක සිතකින් තමයි. හැබැයි ඒ තේරුම් ගැනීම දක්වා වූ ඊට ඉස්සෙල්ලා පහළ වෙච්ච සිත් පේලිය කවසිතාවයක් තියෙනවා නේද? අන්න ඒක වෙන්න නම් මේ සිතේ තියෙන ওই ඒකාග්‍රතාව කියන චෛතසිකය හැම එකෙම එකම අරමුණක යොදවමින් යොදවමින් තියෙන්න ඕන ටිකක් වෙලා අරක තේරුම් ගන්නවා. එහෙම නැත්නම් වෙන්නේ මේක විසිරි විසිරි විසිරි විසිරි යනවා. හරිද? හරියට හරියට නේද? අපේ දැන් කණ්ඩායමක් ඉන්නවා අපි හිතමුකෝ කැඳවුම් කරෝ ඉන්නවා. මොකේද? සමිතියක කැඳවුම් කරෝ ඉන්නවා. නේද? කැඳවුම් කරු තමයි හරියට නිකන් චේතනාව කියන්නේ සභාපති වගේ. නේද? එයාත් අරමුණේ යමින් අනිත් අයත් යනවා. කැඳවුම් කරු කියන්නේ එකතු කරගන්න එක්කෙනා වගේ නේද? අන්න ඒ වගේ වැඩක් කරද්දී ඒ වගේ මිශ්‍ර වෙලා ඒක රාශී වෙන්න ඕනේ. මිශ්‍ර වෙන්න විසිර යන්න දෙන්නේ නැතුව මිශ්‍ර වීම ඒක රාශී වෙන්න ඕන එක තැනකට. එන්න ඒ වගේ තමයි මේ ඒකාග්‍රතාවය කියන්නේ විසිර යන්න නොදී ඒ අරමුණේම හිත නැවත නැවත ඒ අරමුණේ හිතට විසිර යන්න නොදී ඒ අරමුණේම යොදවන චෛතසිකයට. නැවත නැවත ඒ අරමුණේම යොදවන චෛතසිකයට කියනවා ඒකාග්‍රතාව කියලා. සිත ඒ ඒ සිතක් නොඒක අරමුණේ විසර යන්න නොදී ඒ ඒ සිත අරමුණේම යොදවන්න හේතු වෙන චෛතසිකයට කියනවා ඒකාග්‍රතාවය කියලා. හරිද? එතකොට විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ ඒකාග්‍රතාව කියලා දෙන ප්‍රථම අධ්‍යානයේදී. ඔය තියෙන චෛතසිකය මොකද්ද? ඒකමයි. එතෙන්දී ඒකාග්‍රතාවය ඊටාම ඉහළයි. හරිද? ඊටාම ඉහළ කෘත්‍යයක් සිද්ධ කරනවා කිසිම ඒ කියන්නේ විශාල කාලයක් යනකම් වෙනත් අරමුණකට ගන්න දෙන්නේ නැතුව. ඒකත් එක ඇයි ඒකත් එක තියෙන චේතනාව හිතාම ඉහළතාන තැනක තියෙන්නේ. හොඳයි. එතකොට දැන් තේරෙන්න ඕන ටික ටික මෙතන අපි හිතුවට වැඩිය සංකීර්ණ වැඩ පිළිවෙලා යනවා. මෙතන අපි හිතුවට වැඩිය සංකීර්ණ වැඩ පිළිවෙලක් අපේ ළඟම තියෙනවා. ඒතර අපි කතා කරන්නේ කවුරු ගැනද? අපේ වැඩේ ගැන. ඔච්චර සංකීර්ණ වැඩේ කරන්නේ මන්ද දන්නේ නැහැ. නේද? මමද මේ වැඩේ කරන්නේ? නෑ මම නම් දන්නේ නෑ. එන්න ඒ ටික දැනුනොත් අපිට. ඕක තේරුම් ගද්දි අන්න ඒ ටික දැනුනොත්. මට අයිති වැඩක් එතකොට. එතකොට නේද තේරෙන්නේ මාව මට අයිති නැත. <laughs> නේද? මාව මට අයිති නැත කියලා තේරෙන්නේ එතකොටයි. එහෙනම් ඊළඟට මේ වැඩේ මට ඕන හැටියට කරන්නේ නෑ. නේද? එහෙනම් අන්න එතකොටයි තේරෙන්නේ මේක මගේ වැඩ නෙවෙයි මේක සිද්ධියක් කියලා. ඒකයි මම කියන්නේ අභිධර්මානුකූලව අපි යමක් ගවේෂණය කරනකොට අපිට ලේසියෙන්ම පසක් වෙනවා දැනුණොත් අභිධර්මයේ අපේ ජීවිතයට එකතු කරගෙන අපි ටික ටික හදාරන්න පටන් ගන්නකොටම තේරෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ඒක තුලින් මතුවෙනවා. එතකොට මේ අභිධර්මය ගැන කතා කිරීම අපි සිද්ධ කරන්නේ කරුණු ඉගෙන ගැනීම සඳහා විතර නෙවෙයි ධර්ම අවබෝධය සඳහායි. කරුණු ඒක රාශී කරගෙන කතා කරන මීට වැඩිය ගොඩ කරුණු කතා කරන ධර්මතා කරුණු කතා කරන ශේස්ත්‍ර තියනවද නැද්ද? කොච්චර තියනවද? නේද? වෛද්‍ය ශේස්ත්‍රය, නීතිඥ ශේස්ත්‍රය, ඉංජිනේරු ශේස්ත්‍රය මේ වගේ අය ගොඩ තියෙනවා. නේද? එතකොට ඒ නිකන් භාෂාවක් ගත්තත් ඒක ව්‍යාකරණ කොච්චර දේවල් තියනවද? ඉතින් ඒ වගේ එකක් නම් අභිධර්මය කියන්නේ ඉතින් වැඩක් නෑ තවත් එකක් විතරයි. නමුත් මේක ඉගෙන ගන්නේ අපේ මානසිකව තියෙන වැඩපිළිවෙලෙහි තියෙන ස්වභාවයන්, ලක්ෂණයන්, කෘත්‍යයන් ඉගෙන ගන්නකොට ත්‍රිලක්ෂණය මතුවලා පේනවා. ත්‍රිලක්ෂණය මතු කරගන්න ඕනේ. හරිද? හොඳයි. එතකොට අපි කතා කරා ජීවිතේන්ද්‍රිය ගැන. මේ ඒකාග්‍රතාවය ගැන. ඊළඟ එක ජීවිතේන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ සිතත් එක්කම සංප්‍රයුක්ත වෙච්ච සිත හා මේ චිත්ත චෛතසිකයන් අභාවයට යන්නට නොදී. හරිද? ඒ කියන්නේ දැන් මේ වෙලාවේ සිතක් උපදිනවා නම් ඒක එතනම වැටෙන්න නොදී ඉස්සරහට ආයන එකලා. ඒ සිතේමයි ඒක තියෙන්නේ. හරි දැන් අර ඒකාග්‍රතාවය කියන්නේත් එහෙමයි. ඒ ඒකේ තියෙන ලක්ෂණය තමයි ඊළඟ සිතකට ඒ අරමුණම ගන්න හේතු වෙන හිතේම තියෙන ක්‍රියාවක්. ඒකයි අපිට මේ වස්තුවක් දිහා එක දිගට එක අරමුණක හැදෙන්න පුළුවන්කම තියෙනවා. ඒක මේ මොහොතේ ඇති වෙන සිතේම තියෙන චෛතසිකයක් හිඳයි ඊළඟ ස්වනේ ඇති වෙන සිතට අර ඒකාග්‍රතාවයට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේකෙම තියෙනවා ඉස්සරහට අරගෙන කෘත්‍ය කරන එකනේ. ඒ කියන්නේ ඊළඟ සිත පහල කරවන්න හේතු වෙන්නේ මේ සිතේම තියෙන ගුණංගයක්. හරිද? ඒකයි අපිට මේ වගේ ජීවිතයක් ලැබෙන්නේ. චිත්ත පරම්පරාව විනාශ වෙන්න නොදී අරගෙන යන කෘත්‍ය. ඒ ඒ වැඩේ කරන එක නම ඒකට සමිතියක් වගේ නේද කියලා. ඒ ඒ කට්ටියක් එකතු වෙලා ඔයා මේ වැඩේ කරන්න, ඔයා මේ වැඩේ කරන්න, ඔයා මේ වැඩේ කරන්න, ඔයා මේ වැඩේ කරන්න බෙදාගත්තා. දැන් වැඩේ යනවා. එක්කෙනෙක් අදිනවා, එක්කෙනෙක් අල්ලගෙන යනවා. <laughs> අපිට මොනවා හරි බඩුවක් කරලා යන්න ළඟ කට්ටියක් අදින්න ඕනේ මේක. කට්ටියක් අල්ලගෙන යන්න ඕනේ නේද? කට්ටියක් මේක පරිසම් කරගන්න ඕනේ. ඉතින් ඒ වගේ කෘත්‍යයන් බාර දීලා තියෙනවා. ඒ වගේ මේක ඇදගෙන යන චෛතසිකයට කියනවා ජීවිතයෙන් කියලා. හරිද? ඒ කියන්නේ ජීවිතේ පවත්වා ගන්න මේ හිතේම තියෙනවා මෙතනින් ඉවර වෙන්නේ නැති වෙන්න ඊළඟ හිත දක්වා. ඒ කියන්නේ අභාවයට යන්න නොදී ජීවත් කරවන්නාක් මෙන් පවතින ජීවත් කරවන්නාක් මෙන් පවතින එකක්. ඒක දිගටම අරගෙන යන්න කෘත්‍යයක් කරන්නේ ඔන්නේ චෛතසික ධර්මය. හරිද? අමාරුයි වගේ දෙපාර නැහැ නේද? ඔහොම යම් අදහසකින් අපි යනවා. හරිද? යනකොට අපිට මුලදී නේද? ආය අද කියන්නේ මොකද්ද මේ මේ තමයි අර පොඩි කාලේ පාඩමක් පටන් ගත්තා විතරයි කියලා. දැන් අපිට නමුත් පොඩි අදහසක් තියෙනවා දැන් අපි ඊළඟට කතා කරලා මෙමු ඊළඟට කියනවා මානසිකාරය කියලා. මානසිකාරය කියන්නේ දැන් යම් කිසි සිතක් ඒ ඒ යම්කිසි සිතක් හැම සිතක් පාසාම යම්කිසි ඒ අරමුණක් තියෙනවා ඒ අරමුණට යොමු කරවන්නේ මේ මනස්කාරය. හැම සිතක් පාසාම මේ චිත්තචෛතසිකයන් ඒ අරමුණෙහිම යොමු කරන්නේ. ඒකාග්‍රතාවය කිව්වහම එකම අරමුණ යොමු. එකම අරමුණට නැවත නැවත නගන ස්වභාවය. ඒතර යම් අරමුණකට ඒ ඒ ඒකාග්‍රතාවයෙන් එක අරමුණකට අදිනකොට මානසිකාරය කියන්නේ ඒකට ඒ සඳහා යොමු කරන යොමු කරන වැඩ පිළිවෙලක් තියෙනවා. අපි දැන් ඕක උදාහරණයකින් තේරුම් ගන්න ලේසි. දැන් බලන්න මම කාගේ නමක් කියනකොට හරිද? එක්ක මෙයා හොඳ කෙනෙක් හරි නරක කෙනෙක් හරි සිතුවිල්ලක් ඇති වෙනවා මට. හරිද? එතකොට හොඳ කෙනෙක් කියන සිතුවිල්ල ඇති වෙන්න නම් මට පරණ එයා ගැන අහපු හොඳ පිළිබඳව ලොකු අදහසක් ඒ ටික ඔක්කොම නිකන් එකතු වෙලා වගේ එන්න ඕනද නැද්ද? මෙයා හොඳ කෙනෙක් කියන සිතුවිල්ල ඇති වෙන්න. හරි. අන්න ඒ වැඩේ කෙරෙන්නේ ඒව කොහෙවත් ඉතුරු වෙලා නෙවෙයි. හරිද? මේ සිතේම තියෙන අර ටික ඔක්කොම ගොනු කරලා ඒ අරමුණ එහෙම මොකද ඒ කියන්නේ මෙයා හොඳ කෙනෙක් කියන අරමුණ එහෙම යොදවනවා. මට ඒ නම ඇහෙනකොටම හොඳ කෙනෙක් කියන අරමුණේ යොදවනවා. හරිද? හැබැයි අර ඒකාග්‍රතාවය කියන එකෙන් වෙන්නේ මොකද්ද? දැන් බලන්න ඒකාග්‍රතාවය තුළ නොවුනොත් මෙයා ගැනත් මට අදහස, මෙයා ගැනත් අදහස, මෙයා ගැනත් අදහස, මෙයා ගැන. දැන් ඒකාග්‍රතාවයෙන් වෙන්නේ මොකද්ද? ඒ පුද්ගලයා ගැනම හිත යොමු වෙලා තියෙන එක. හරිද? එයා පිළිබඳව හොඳ හෝ නරක, එයා පිළිබඳව තේරුම් ගැනීම සඳහා යොමු කරන ස්වභාවයක් තියෙනවා. ඒකාග්‍රතාවයෙන් ගන්න අරමුණෙහි ඇති ඒ ඒ චෛතසිකයන් වලට යම් කෘත්‍යයක් සිද්ධ කරන්න නම් යම් හඳුනා ගැනීමක් කරන්න නම් ඒකටම යොමු වෙලා තියෙන්න ඕනද නැද්ද? නේද? දැන් දැන් පුද්ගලයෙක් විදිහට ගත්තොත් ඔන්න එක්කෙනා එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් හතර දෙනෙක් කට්ටිය ගැන වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම අපිට වැටහෙනවා. ඒකෝර අපිට එක්කෙනෙක් ගැනවත් හිතාගන්න බෑ. එක්කෙනෙක් ගැනම අපේ අරමුණ යොමු වෙලා මෙයා හොඳ කෙනෙක් කියලා අර පරණ ටික ඔක්කොම හේතු වෙලා එතෙන්ට එනකොට මෙයා හොඳ කෙනෙක් කියලා අපිට දැනෙනවා කියන්නේ ඒක දෙකක්නේ. පුද්ගලයා ආරමුණු වීම කියන එක එකක් ඒ අරමුණ තේරුම් ගන්න නම් සංඥාව වගේම ඒකාග්‍රතාවය තියෙනවා. නැත්නම් අපි හිත දැන් තැන් වල ඉස්සරෙනවා. ඒතර ඒ පුද්ගලයා පිළිබඳව අපිට හඳුනා ගැනීම සඳහා ඒ පුද්ගලයාටම යොමු වෙලා තිබ්බොත් නේද ඒ ඒක ඒක සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ අපේ හිත ඒ ඒ චෛතසිකයන් යෙදෙන ඒ ඒ චෛතසිකයන් ඒ ඒ අරමුණේ යෙදුනහම ඒ ඒ අරමුණෙහිම ඒ අරමුණෙහිම ඒ අරමුණටම යොමු කරන ස්වභාවයක් අපේ හිතේ තියෙනවා. අන්න ඒකට කියනවා මානසිකාරය කියලා. ඔක තේරුම් ගන්න තව එකම සිද්ධියේදී යෝනිසෝ මානසිකාරය ආයෝනිසෝ මානසිකාරය කියලා තියෙනව නේද? ඒ සිද්ධිය තේරුම් ගැනීම සඳහා ඒකාග්‍රතාවය ඕනේ. එහි හොඳ බව හොඳ බව අපේ හිතෙන්ම දැනගන්නේ ඒ ඒ ඒ ඒකේ තියෙන ඒ අරමුණ පිළිබඳව ඒ ලැබිච්ච අරමුණ ලැබෙන්නේ ඒකාග්‍රතාවයෙන් එහි නිවැරදි ස්වභාවය අපේ හිතෙන් දැනගන්නේ යෝනිසෝ මානසිකාරයෙන්. ඒක වරදවා වැරදි විදිහට අපි දැනගන්නේ අයෝනිසෝ මානසිකාරයෙන්. නේද? අන්න ඒක තේරුම් ගත්ත හැකි. ඒ සිද්ධිය පිළිබඳව ඒකාග්‍රතාවය නොවුනොත් මානසිකාරය තිබිලා වැඩක් වෙන්නේ නැහැ. මොකද මානසිකාරයට තිබිලා වැඩක් වෙන්නේ නැත්නම් එතකොට ඒ අරමුණේ නැහැ හිත. එතකොට ඒකාග්‍රතාවය ඇති වෙන්නේ ඒකාග්‍රතාව කියන චෛතසිකයෙන් ඒක ආවට පස්සේ ඒක ලෝභ දේශ මොහ අඩු වෙන අරමුණක් බවට පත් වෙන්නේ මනසකාරයෙන්. හරි. ඒතකොට මේ වැඩේ කරකෝලා දෙන්නේ ඒකට යොමු කරන්නේ මනසකාරය. ඒ යොමු කරන වැඩේ ගැන එකට මෙතෙන්ට මේ යොමු කරන්න මෙතෙන්ට මේ යොමු කරන්න මෙතෙන්ට මේ යොමු කරන්න කියලා අල්ලගෙන ඉන්නේ ඒකාග්‍රතාවය. හරි. අල්ලගෙන හිටියේ නැත්නම් කොහොමද ඒක යොමු කරලා ඒ වැඩේ කරන්නේ? නේද? ඉතින් ඔන්න ඔය වගේ අපි ඒක ටිකක් තව ගැඹුරෙන් ඒ ගැන හිතනකොට ඔය වගේ තියෙන සියුම් සියුම් වෙනස්කම් හඳුනා ගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද අභිධර්මය කියන්නේ අවිෂය වූ කාරණාවක් නෙවෙයි අපිට විෂය වූ කාරණාවක්. ඉතින් ඒකින්ද අද දවසේ අපි මේ ගන්න උත්සාහය ගන්නේ අභිධර්මය කියන විෂය අපිට ගෝචර දෙයක් බවට පත් කරගන්න පුළුවන් තරම් සරලව මේ ගැන සාකච්ඡා කරන්න තමයි අපි මේ ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ උත්සාහය ගන්න. ඉතින් ඒ සඳහා හැම දිනාටම අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා සුභුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙන්නේ ධර්ම ශ්‍රවණය කරන පින්වත් පිරිසක් කියලා සඳහන් කරලා තියෙන්නේ ඉතින් ඒ අය තමන්ගේ නම් ගොත් සඳහන් නොකර වැඩි වෙලාවක් ධර්මයේ සඳහාම යොමු කිරීමක් සිද්ධ කරන්න තමයි ඒ වගේ කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලබා දෙන්න තමයි ඒ වගේ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි හැමදිනාටම තෙරුවන් සරණයි.